මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. ධර්මයෙන් සූදානම්. নমস্কার शरणं गच्छामि धम्मं शरणं गच्छामि सङ्घं शरणं गच्छामि द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තම්බං समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु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 මංස චක්ඛු, දිබ්බ චක්ඛු, පඤ්ඤා චක්ඛු කියන මේ නම් වලින් හඳුන්වලා තියෙනවා බුදු පියාණන් වහන්සේ. මංස චක්ඛු කියලා කියන්නේ මේ අපි කාටත් තියෙන උත්පත්තියෙම ලැබුණු මේ මාංශ ඇස, මස් ඇස. දිබ්බ චක්ඛු කියලා කියන්නේ දෙවියන්ට එහෙම තියෙන නැත්නම් ධානා විඤ්ඤා වඩලා යම් කෙනෙක් උපද ගන්න සාමාන්‍ය හැට නොපෙනෙන දේවල් දකින්න පුළුවන් දිවස. පඤ්ඤා චක්කු කියලා කියන්නේ පින්වතුනි විදර්ශනා භාවනා වශයෙන් කෙනෙකුන් ලෝකේ යථා තත්ත්වය දැකීමට උපකාර කරගන්න නුවණැස ප්‍රඥාව ප්‍රඥා ඇස පැනැස කියලා කියන්න පුළුවන්. මේ විදිහේ මේ ඇස් තුනක් තිබුණාට මොකද අපි සාමාන්‍යයෙන් ලෝකයේ ව්‍යවහාර කරන්නේ අන්ධයයි කියලා අර පළමුවෙන් කියාපු මාසස නැති කෙනාට පමණයි. මාංශ චක්ෂු නැති උත්පත්තියෙන් හෝ පසුව යම්කිසි හේතුවකින් හෝ අන්ධ වුණු අය දැකලා අපි කොයිතරම් වාසනාවන්තද කියලා ආඩම්බර වෙනවා. ඒ වගේම අපිට හිතා ගන්න පුළුවන් මේ අන්ධයෙක් කොයිතරම් අසරණ තත්වයකද ඉන්නේ කියලා. නමුත් බුදු පියාණන් වහන්සේ දෙපෙණී ගියා මේ Taman අන්ධ නැtei කියලා ඇස් තියනවා කියලා හිතාගෙන ආඩම්බර වෙන මේ ලෝකයාගෙන් වැඩි දෙනෙක්ම අන්ධ බව. මොකද ඒකට හේතුව ලෝකේ යථා තත්ත්වයේ සත්‍ය දැකීමට අවශ්‍ය ප්‍රඥා ඇස නුවණැස නැති නිසා ඒ අය ජීවත් වෙන්නේ අන්ධයින් හැටියට අන්ධයෙක් ඒ තැන ගිහිල්ලා ගස් මුල් වල හැපිලා තුවාල කරගන්නවා වගේ මේ ලෝකයේ මිනිස්යා ප්‍රඥා ඇස නැති නිසා මේ මාංශයල තිබුණට අන්ධයින් හැටියට ජීවත් වෙමින් පස්පව් දස අකුසල් වල බැඳිලා තව නොයෙකුත් අපරාධ ආදිය කරමින් ජීවත් වෙලා සතර පායේ අනන්ත කාලයක් දුක් විඳිනවා. මෙන්න මේ தත්ත්වය දැකලා තමයි බුදු පියාණන් වහන්සේ මේ මහා ප්‍රඥාවෙන් මහා කරුණාවෙන් යුක්ත සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝකයා කෙරෙහි කරුණාවෙන් නිර්වාණ ධර්මය නිර්වාණ මාර්ගය ප්‍රකාශ කොට වදාළේ. එතකොට හිතාගන්න තියෙන පින්වත්නි මේ ධර්මයේ ඇසීමේ පරමාර්ථය ඇත්ත වශයෙන්ම මෙන්න මේ කියාපු තුන්වෙනි ප්‍රඥා ඇස පැනස නුවණැස පාදා ගැනීමයි. සාමාන්‍යයෙන් ධර්මය අසන හැම දිනෙකම මේ ප්‍රඥා ඇස ගැන උනන්දුවක් දක්වන්නේ නැහැ. බණ අහුවා කියන පමණින්ම සෑහීමකටපත් වෙනවා. නමුත් අපි මේ මාතෘකා කළ ගාථාව බුදු පියාණන් වහන්සේ වදාරන්න යෙදුනේ අර ධර්මය ඇසීමෙනියම පරමාර්ථය තේරුම් අරගෙන ප්‍රඥායස දියුණු කර ගැනීමට උත්සාහ ගත්තු එක්තරා කුඩා උපාසිකාවක් දැරියක් අරමුණු කරගෙනයි. බුදු පියාණන් වහන්සේ එක් අවස්ථාවක අලවුනුවරට වැඩම කළා. ඒ අවස්ථාවේ අලවුනුවර වාසී බුදු පියාණන් වහන්සේට දාණයට ආරාධනා කරලා ඒ දන් පිළිගැන්නුවා. ඒ දාණයෙන් පස්සේ බුදු පියාණන් වහන්සේ අනුමೋದනා බණ හැටියට කළ දේශනාවේදී විශේෂ අනුශාසනයක් ඉදිරිපත් කළා මරණ සතිය පිළිබඳව මරණ සතිය ආනිසංස මරණ සතිය වැඩිීමේ ආනිසංස පක්ෂයෙන් ප්‍රකාශ කොට වදාලා බුදු පියාණන් වහන්සේ වදාලා මේ මරණ සතිය හැම කෙනෙක්ම වැඩි යුතු දෙයක් ජීවිතය අස්තිරයි මරණය අස්තිරයි ජීවිතය අනියතයි මරණය නියතයි කියලා නිතරම සිහියට නගා ගැනීම වශයෙන් මරණ සතිය වැඩි යුතුයි යම් කෙනෙක්ගේ මරණ සතිය වැඩිුවේ නැත්නම් ඒ අය අර හදිසියේ සර්පෙක් දැකලා බය වුණ කෙනෙක් වගේ මරණය පැමිණෙනකොට විලාප කියමින් මරණයට මුහුණ දීමට ශක්තිය නැතුව බය වෙලා ඊ타මාත්ම භයානක අන්දමක දුකටපත් වෙනවා. යම් කෙනෙක් මරණ සතිය වැඩුවා නම් මරණයට සිත පුරුදු කරගත්තා නම් ඒ තැනැත්තා අර ඇතදිම සර්පෙක් දැකලා කොටු කෑල්ලකින් ඒ සර්පයා ඉවත් කරලා හිටිය බය නැති පුද්ගලයා වගේ මරණය ඉදිරියේ බය වෙන්නේ නැද්ද? ඒක නිසා මරණය සතිය නිතර වැඩි යුතුයි කියලා බුදු පියාණන් වහන්සේ අනුශාසනා කළා. නමුත් ඒ කාලයේ පවා බොහෝ දෙනෙක් ඒ මරණ සති භාවනාව ගැන උනන්දුවක් දැක්ුවේ නැහැ. නමුත් ඒ පිරිසේ හිටියා පේශකාර දියණියක් ඒ කියන්නේ රජිවියන්නෙකුගේ දුවක් හිටියා. ඊටම ලාබාල වයසේ ඒ තැනැත්ති කල්පනා කළා බුදු පියාණන් වහන්සේගේ මේ දේශනාව මහා ආශ්චර්යවත් මේකේ ආනිසංස තියෙන්න පුළුවන් කියලා ඒ තැනැත්ති Tamanට පුළුවන් ආකාරයට රෑදවල් දෙකීම මරණ සතිය වැඩුවා. වඩන අදිෂ්ඨාන කරගෙන මරණ සතිය වැඩුවා. බුදු පියාණන් වහන්සේත් නැවත ජේතවනාරාමයට වැඩම කළා. අවුරුදු 3ක් ගත වුණා. එක දවසක් බුදු පියාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් උදෑසන ලෝකයේ බලා වදාරනකොට ඒ මහා කරුණා සමාපatti ඥාණයට පෙනී ගියා අර කුඩා දැරිය. එතකොට බුදු පියාණන් වහන්සේ කල්පනා කළා මොකද මේ තැනැත්තිය පෙනෙන්නේ කියලා බුදු පියාණන් වහන්සේට වැටහුණා මේ තැනැත්තිය අවුරුදු 3ක්ම මරණ සතිය වඩලා නුවණ මෝරලා තියෙන්නේ මායයට වැඩම කළොත් ධර්මය දේශනා කළොත් ඒ තැනැත්තියට ධර්ම අවබෝධය වෙනවා අනිත් පිරිසටත් විශාල සාහනයක් විශාල ශාන්තියක් වෙනවා කියලා බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලා 500 නමක් එක්ක අලවුනුවරට වැඩම කළා අලවුනුවර අග්ගාලවච විහාරයේට වැඩම කළාම ඒ ප්‍රදේශවාසීන් ඇවිල්ලා බුදු පියාණන් වහන්සේට දාණයට ආරාධනා කළා අර පේශකාර දියණියට අර කුඩා දෙරි අර දෙරියටත් අසන්ට ලැබුණ බුදු පියාණන් වහන්සේ වැඩිය බව කල්පනා කළා මට බොහොම වටිනා අවස්ථාවක් ලැබිලා තිබෙන්නේ බණහන් යන්න ඕන කියලා. නමුත් අවාසනාවකට වගේ හේතනැත්තියගේ පියා රෙදි වියන්න උත්තරා වැඩක් බාර කළා. ඉක්මනින් වියන්න තිබෙන රෙද්දක් සඳහා අර රෙදි වීමට පාවිච්චි කරන සරස් දඬුව නඩාව ඒක නූල් පුරවගෙන එන්නේ කියලා වැඩක් පැවරුවා. එහෙම ඒ තැනත්තා ඒ රෙදි වෙන ශාලාවට ගියා. එතකොට මේ දැරියට ඒ කටයුත්ත කරන්න සිද්ධ වුණා. මේ අතරේ බුදු පියාණන් වහන්සේට දාණය පිළිගන්වලා ඒ පිරිස සූදානම් වුණා අනුමೋದනා බණ අසන්ට. නමුත් බුදු පියාණන් වහන්සේට පෙනී ගියා යම් කෙනෙක් සඳහා ඒ අලව් නුවරට වැඩම කළා නම් ඒ තැනැත්තිය මෙතන නැති බව ඒක නිසා නිශ්ශබ්දවම වැඩ හිටියා. අර දේශකාර දියණියත් අර සරස් දඬුවේ නූල් පුරවගෙන මල්ලක දමලා පික්මන් කළා ඒ තැනැත්තිය ගමන් කළා. ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ හිසෝසවලා අර දෙරිය දිහා බැලුවා. ඥානවන්ත තැනැත්තියක් නිසා කල්පනා කළා මේ තරම් පිරිසක් මැද බුදු පියාණන් වහන්සේ මා දෙස බලන්නේ මගේ පැමිණීම ගැන බලාපොරොත්තු වෙන්න ඕන කියලා. එහෙම හිතලා ඒ තැනැත්තිය අර මල්ල පැත්තකින් තියලා බුදු පියාණන් වහන්සේ ළඟට පැමිණියා. බුදු පියාණන් වහන්සේ එකවරටම මේ තැනැත්තියගෙන් අහනවා දෙරිය කොහේ ඉඳලා දෙන්නේ කියලා. මේ තැනැත්තිය පිළිතුරු දෙනවා දන්නේ නැහැ ස්වාමීනි ඊළඟට බුදු පියාණන් වහන්සේ අහනවා කොහාටද යන්නේ කියලා. ඒකටත් මේත නැති පිළිතුරු දෙනවා දන්නේ නැහැ ස්වාමීනි. දන්නේ නැද්ද කියලා ඊළඟට බුදු පියාණන් වහන්සේ ඇසුවා. දන්නවා ස්වාමීනි. ඊළඟට බුදු පියාණන් වහන්සේ ආව දන්නවද කියලා. දන්නේ නැහැ ස්වාමීනි. කියලා ওই විදිහට පිළිතුරු දුන්නා මේ පිරිස කලබල වුණා. මේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ එක්ක මේ එකට එක මේ කටට ආවක් කියන තැනැත්තියක් මේ පෙර කෙල්ල කියලා ඒ අය කෝපයටපත් වුණා. බුදු පියාණන් වහන්සේ පිරිස සංසිඳුවලා ඇසුවා අර තැනැත්තියකින් මොකද මම අර කොහේ ඉඳලා දාවා කියලා ඇහුවාම අර විදියට පිළිතුරු දුන්නේ කියලා මේ දෙරිය ප්‍රකාශ කරනවා බුදු පියාණන් වහන්සේ දන්නවා මා පේශකාර ශාලාවේ ඉඳලා එන බව මා හිතුවා ඊට වඩා ගැඹුරු යමක් මේ අසන්නේ කියලා මා ඒ තේරුම් ගත්තේ මට ඒක තේරුම් ගියේ මා කොයි ලෝකේ ඉඳලා කොතනක ඉඳලා මෙතෙන්ට ඇවිල්ලා උපන්නාද කියන එක ඒ ප්‍රශ්නේ යහුවේ කියලා. ඒක නිසා මම ඒක දන්නේ නැති නිසා දන්නේ නැහැ ස්වාමීනි කියලා පිළිතුරු දුන්නා. ඊළඟට ඒකට බුදු පියාණන් වහන්සේ ආදුකාර දීලා සාදු සාදු මා ඇසුව ප්‍රශ්නෙටම පිළිතුරු දීලා තියෙනවා කියලා සතුට ප්‍රකාශ කරලා ඊළඟට ඇසුවා එහෙමනම් අර කොහේ යනවද කියලා ඇහුවාම මොකද දන්නේ නැත්තේ කියලා කිව්වේ. මා හිතුවයි භාග්‍යතුන් වහන්සේ අහන්නේ මෙතනින් මැරිලා කොහේ යනවද කියන එක කොතන උපතියක් ලබනවද කියන එක. ඒක මම දන්නේ නැති නිසා ඒකටත් දන්නේ නැහැ කියලා පිළිතුරු. ඒකටත් බුදු පියාණන් වහන්සේ සාදුකාර දීලා මා ඇසූ ඒටම පිළිතුරු දුන්නා කියලා ප්‍රශංසා කළා. ඊළඟට ඇසුවා දන්නේ නැද්ද කියලා ඇහුවා. මොකද දන්නවා කියලා කිව්වේ. මායින් තේරුම් ගත් මේ තැනැත්තිය කියනවා බුදු පියාණන් වහන්සේ අසන්නේ මැරෙන බව දන්නේ නැද්ද කියන එකයි. මා මැරෙන බව දන්න නිසා දන්නවයි කියලා පිළිතුරු දුන්නා. ඒකටත් බුදු පියාණන් වහන්සේ සාදුකාර දීලා ඒකම තමයි මා ඇසුයි කියලා අනුමත කළා. ඊළඟට අවසාන වශයෙන් ඇසුවා. දන්නවද කියලා ඇහුවාම දන්නේ නැහැ කියලා කිව්වේ මොකද? මා එතකොට මේ තැනැත්තිය කියනවා මා මැරෙන බව දන්න දන්නවා. නමුත් මැරෙන වෙලාව අවල් තැනක අවල් වෙලාවක මැරෙනවා කියන එක මම දන්නේ නැහැ. අන්න ඒක නිසා මම දන්නේ නැහැ කියලා කිව්වා. ඒ ප්‍රශ්න හතරටම දීපු පිළිතුරු පිළිබඳව බුදු පියාණන් වහන්සේ ප්‍රසාදය පළ කරලා අර පිරිසට කිව්වා වදාලා මේ තරම් කාරණයක් මේ මහ පිරිසට තේරුන්නේ නැත්තේ මේ ප්‍රඥා ඇස නැති නිසාය. ප්‍රඥා ඇස නැති අය අන්ධය. අන්ධයින්ය. කියලා අර අපි කලින් අදාළ ප්‍රකාශ කළ මේ ධාතා ධර්මයේ වදාලා අන්ධභූතෝ අයං ලෝකෝ තනුකෙත්ථ විපස්සති. සකුන්තෝ ජාලමුත්තෝව අපෝ සග්ගාය ගච්ඡති. මේ ලෝකය මේ ලෝකය කියලා කියන්නේ මේ ලෝකයා ලෝකේ ඉන්න මිනිස්සු. මේ ලෝකයා අන්ධයි. අන්ධ වෙලා ඉන්නේ. අන්ධ භූතෝ අයං ලෝකෝ කනුකෙත්ත විපස්සති මේ ලෝකයේ බොහොම ටික දෙනාටයි විදර්ශනා වශයෙන් ගැඹුරු දැකීමක් ගැඹුරු නුවණක් තියෙන්නේ. ලෝකයේ යථා තත්ත්වය හරියාකාර දකින්නේ බොහොම ටික දෙනයි. කනුකෙත්ත විපස්සති. සකුන්තෝ ජාලමුත්තෝව අපෝ සග්ගාය ගච්ඡති. කුරුළු වැද්දෙක් කුරුල්ලන්ට දැලක් එළුවාම එයින් බොහොම ටික දෙනයි මිදිලා යන්නේ. අන්න ඒ වගේ බොහොම ටික දෙනෙක් පමණක් මෙතනින් මිය ගිහිල්ලා සුගතියට ස්වර්ග ලෝකයට දිව්‍ය ලෝකවලට යනවායි. වැඩි දෙනෙක්ම අපාය ආදී ඒ නරක තැන්වල උත්පත්තිය ලබනවායි. හරියට අර කුරුළු ඇද්ද වගේ මායя එලාපු ඒ දලට අහු වෙලා අර විදිහට විලාප කෙමින් තමන්ගේ ඒ දේවල් වලට ආසාවල් ඇති කරගෙන මැරිලා අපායගාමී වෙනවායි කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. එතකොට ඊළඟට මේ තැනැත්තිය ඒ දේශනාව අහලා ධර්ම අවබෝධය කළා සෝවාන් වුණා කියලා එහෙම සඳහන් වෙනවා පොතපතේ. ඒ තැනැත්තිය යම්කිසි ධර්ම අවබෝධයක් කරගත්තා කොහොම නමුත් ඊළඟට Tamanට අයිති වැඩ කටයුත්ත නියම කිරීම හැටියට අර මල්ල අරගෙන රෙදි වෙන ශාලාවට මේ තැනැත්තිය ගියා. ඒ යන වෙලාවේ පියා නූල් ටික ගේනකම් බලාපොරොත්තුෙන් නිදි කිරමින් ඉඳගෙන ඉන්නවා. මේ තැනැත්තියත් අර ඒ සරස් දඬුව සහිත ඒ නඩාව සහිත ඒ මල්ල තමනකොට මල්ල බිම් වැටිලා සද්දයක් ඇසුණා. අර තැනැත්තා අර රෙදි වෙන මිනිසයා කිසිම කල්පනාවක් නැතිව අර සරස් දඬුව ඇද්දා ඒකම එයි එක්තරා තියුණු කොනක් ඒ කාලේ රෙදි වෙන යන්ත්‍රවල මේ දැන් බොහෝ දුරට මේ වගේම නොවෙන්න පුළුවනි ඒ වෙම කෙළවර කියලා කියනවා ඒ තියුණු කොන ඇවිල්ලා අර දැරියගේ උරහිසේ ඇනිලා ලේවිලක් මැදේ තැනැත්තිය එහෙම මැරිලා වැටුණා පියාට මේ ශෝකය දරා ගන්න බැරුව බුදු පියාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අඬමින් ගිහිල්ලා මගේ මේ ශෝකය නිවන්නේ කියලා අයද හිටියා බුදු පියාණන් වහන්සේ අවස්ථාවේ වදාලා වාසකය මේ අනන්ත කාලයක් මේ සංසාරයේ තමාගේ දියණියගේ මරණය පිළිබඳව ශෝකයෙන් ඇඬු කඳුළු එකතු කරලා ගත්තොත් සතර මහා සමුද්‍රයේ ජලයට වඩා වැඩිය කියලා ඒ විදිහට ප්‍රකාශ කරලා අර තැනත්තාගේ ශෝකය නිවුවා ඒ වගේම ඒ මිනිසයාත් ශාසනයේ පැවිදි වෙලා උපසම්පදා වෙලා රහත් වුණු බවත් සඳහන් වෙනවා. එතකොට අපේ මේ කතාවට අවශ්‍ය ප්‍රධාන කාරණය අපිට පේනවා අර බුදු පියාණන් වහන්සේ මෙතෙන්ට අර පේශකාර දීනිය වෙනුවෙන් වැඩම කළේ බුදු පියාණන් වහන්සේට පෙනී ගියා. මේක සාමාන්‍ය ගමනක් නෙවෙයි. මේ ගමනේ ඇති ආනිසංස පක්ෂය වගේම මේ තැනැත්තිය එදා ඒකාන්තයෙන්ම මරණයටපත් වෙන බව ඒක කිසි කෙනෙකුට වළක්වන්න බැරි බව කර්මානුරූපව ඒ නිසා ඒ මරණයට කලින් ධර්ම අවබෝධයක් ලබා දීමටයි බුදු පියාණන් වහන්සේ වැඩම කළේ. මේන් අපිට හැඟිනවා යම් කෙනෙක් භාවනාවට සිත පුරුදු කරලා තිබෙනවා නම් ඒ තැනත්තා තුළ ධර්ම ශක්තියක් ධර්මය ආකර්ෂණ වේගයක් තිබෙනවා බුදු කෙනෙක් පවා Taman ළඟට පමුණවා ගන්න. දැන් එතකොට අපි මේ මරණ සතිය ගැන කල්පනා කරලා බලමු. ඇයි බුදු පියාණන් වහන්සේ මේ තරම් මේ අපට හිතන්න බය වෙන, හිතන්න මැලි වෙන කාරණයක් මතු කළා මරණ සතිය පිළිබඳ මේ තරම් මේ අනුශාසනා කළේ. මේකට හේතුවක් තියෙන්න ඕන. ලෝකේ අපාවට හැම දිනෙකම මැරෙනවා. හැමදාම මරණ මරණ දැන්වීම විතරක් නෙවෙයි අදිසි මරණ තව නොයෙකුත් ආකාරයෙන් තොග ගණනේ මැරෙන ඒවා අහන්න ලැබෙනවා. නමුත් Taman කල්පනා කරලා බලන්න ඕන තමා තුල මරණ සතියක් තිබෙනවද කියලා. අතීතයේ පඬිවරු ලෝකයේ තිබෙන මහා පුදුම දෙයක් හැටියට ප්‍රකාශ කරන්නේ අනිකුත් තමන්නවට මිනිසෙයින් මැරෙද්දිම සාමාන්‍ය මිනිස්යා තුළ තමා මැරෙනවා කියන හැඟීම නැtei කියලා. මොකද ඒකට හේතුව සත්වයා තුළ තිබෙනවා ජීවිත මදය කියලා දෙයක්. මේ ජීවිතය නිසා මත්වීමක්. අනිත් අය මැරුණාට මා එහෙම ලේසියෙන් මැරෙන්නේ නැහැ කියලා අන්නේ විදි හැඟීමක් හිත යට තිබෙනවා. අන්න ඒක මර්ධනය කිරීමට මේ මරණ සතිය නිතර වඩන්ට අවශ්‍ය වෙනවා. මේ ජීවිත මදය නිසා තමයි තමා මැරෙන්නේ නැහැ කියන හැඟීම අමරණීයයි කියන හැඟීම වගේ තිබෙනවා. ඒක නිසා තමයි පාප කර්ම වල වැටිලා භයානක ඒවා විපාක විඳින්න සිද්ධ වෙන්නේ. මරණ සතියේ ඇති කෙනා නිතරම සංවේගයක් ඇති කර ගන්නවා. මගේ ජීවිතය කෙටි ඒක නිසා ඉක්මනින්ම කුසල් ධර්ම පුරන්ට ඕන. මොකද පරලොවට ගියාම වෙන දේ දන්නේ නැහැ කියලා අන්නේ විදිහට යම්කිසි සංවේගයක් ඇති වෙනවා. ඒක නිසා තමයි සංවේග වස්තු කියලා කියන මේ ශාසනයේ ಗುಣධර්ම පිළිමට උපකාර වන කාරණයක් හිටියටත් දක්වලා තිබෙන්නේ මරණය ගැන මෙනෙහි කරන්නේ කියලා. මනසති භාවනාවේ ඒ වගේම තවත් ආනිශංසයක් තිබෙනවා. ජීවිතයේ ඇති අනිත්‍ය ස්වභාවය, අනිත්‍ය සංඥාව, අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන මේ ලක්ෂණ තුනයි විදර්ශනා වශයෙන් විදර්ශනා භාවනාවේදී අපට වඩන්න තිබෙන්නේ. අනිත්‍යං දුක්ඛං අනාත්තා මේ පද තුනයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙන්නේ මේක තුල තමයි විපස්සනාව තිබෙන්නේ. අනුකෙත් විපස්සති කියලා විපස්සති කියන වචනේ මෙතන යොදලා තියෙන්නේ ඒකටයි විදර්ශනාව. එතකොට මරණ සතිය තුල තිබෙනවා මේ අනිත්‍ය සංඥාව. මේ අනිත්‍ය සංඥාව අප තුල මතුවෙන්නේ නැත්තේ මොකද ජීවිතය පිළිබඳව යම් යම් සැලැස්මවල් ඇති කරගෙන සිටිනවා. අපි මේ අවුරුදු 100ක් ජීවත් වෙනවා. එහෙම නැත්නම් අවුරුදු 80ක් ජීවත් වෙනවා. ඊට මෙහා මැරෙන්නේ නැහැ කියන එක හිත යට තිබෙනවා. මෙන්න මේක නිසා සමහර අවස්ථාවල් වල බුදු පියාණන් වහන්සේ හරියට අර පන්තියක ළමයින්ගෙන් පාඩම් ගන්නා වගේ මරණ සතිය පිළිබඳව විශේෂ අනුශාසනා පැවැත්තුවා. එක සූත්‍රයක බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා පළමුවෙන්ම මරණ සතියේ ආනිසංශ. මරණ සති භික්කවේ භාවිතා බහුලී කතා මහප්පලාවති මහානිසංසා අමතෝගධා අමත පරියෝසානා කියලා පළමුවෙන්ම ප්‍රකාශ කොට වදාලා මහණෙනි මරණ සතිය වඩන ලද කල්හි බහුල වශයෙන් පුරුදු කරන ලද කල්හි මහත්ඵල මහානිසංස වෙයි. ඒ වගේම එය අමෘත මහා නිර්වාණය කරාම ඇදගෙන යයි. ඒ කරාම අරගෙන යයි. නිර්වාණයෙන්ම කෙලවර වෙයි. ඒ කියන්නේ නිවන් දැකීමට උපකාර වෙනවා කියලා ඒ විදිහට මරණ සතිය ආනිසංස පක්ෂය ප්‍රකාශ කොට වදාලා ඊළඟට බුදු පියාණන් වහන්සේ අර සංඝයා වහන්සේලාගෙන් අහනවා මහණෙනි නුඹලා මේ මරණ සතිය වඩනවද කියලා. එතකොට එක වික්ෂුන් වහන්සේ නමක් ප්‍රකාශ කරනවා ස්වාමිනී මම මරණ සතිය වඩනවා කියලා. අර පන්තියේ ළමයින්ගෙන් ඇහුවාම අර ඉස්සෙල්ලාම කවුරු හරි කියනවා වගේ. හොඳයි කොහොමද මරණ සතිය වඩන්නේ කියලා අහනවා. එතකොට මේ හාමුදුරුවෝ කියනවා භාග්‍යතුන් වහන්සේ මම හිතනවායි මට මේ රැයක් දවාලක් කියලා කියන මේක දවසක් මට ජීවත් වෙන්න ඇත්නම් ඒ ජීවිත කාලයේ මේ බුදු පියාණන් වහන්සේගේ අනුශාසනය අනුව බණ භාවනා කරලා ජීවත් වෙන්නේ නැත්නම් ඒක මට ලොකු දෙයක් කියලා මම එහෙම හිතනවායි. ඒ කියන්නේ ඒ ආමුදුරන්ගේ සැලැස්ම එක දවසකට දවසක් ජීවත් වුණොත් මට මේ ටික ඒ ඇති. ඊළඟට ඒක ප්‍රකාශ කර හැටිය තවත් ආමුදුර කෙනෙක් ප්‍රකාශ කරන තවත් වික්ෂුන් වහන්සේ නමක්. ස්වාමීනි මාත් මරණ සතිය වඩනවා. හොඳයි කොහොමද ඔය නම මරණ සතිය වඩන්නේ? භාග්‍යතුන් වහන්සේ මම කල්පනා කරනවා දවල් කාලය විතරක් මට ජීවත් වෙන්න ලැබුණොත් අරිට වඩා ටිකක් අඩු යේ සැලැස්ම. යටත් පිරිසෙන් දවල් කාලයවත් මට හරියට ජීවත් වෙන්න ලැබුණොත් මේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනය අනුව කටයුතු කරලා මට ඒක ලොකු දෙයක් කියලා හිතෙනවා. ඒකම තවත් භික්ෂුන් වහන්සේ නමක් ප්‍රකාශ කරනවා. මම හිතනවා භාග්‍යතුන් වහන්සේ මට මේ දවසින් ඒ දවල් කාලිනුත් භාගයක් මට ජීවත් වෙන්න නැත්නම් ඒ කාලය තුල භාග්‍යතුන් වහන්සේගේ ශාසනය ක්‍රියාත්මක කරන්න නැත්නම් ඒක ලොකු දෙයක් කියලා. ඒ විදිහට ඊළඟට තවත් සංඝයා වහන්සේලා ඒ විදිහට ප්‍රකාශ කරනවා. තව භික්ෂුන් වහන්සේ කෙනෙක් ප්‍රකාශ කරනවා. නෑ මම නම් හිතන්නේ පිණ්ඩපාතය වළඳලා ඉවර වෙන තාක් මට ජීවත් වෙන්න නැත්නම් ඒ තුල මේ බුද්ධ ශාසනයට අනුව ක්‍රියා කරන්න නැත්නම් ඒක ලොකු දෙයක් කියලායි මං හිතන්නේ. තවත් භික්ෂුන් වහන්සේ ප්‍රකාශ කරන පිණ්ඩපාතෙන් අඩක් වළඳන තුරු මං ජීවත් වෙනවා නම් මට ඒක ලොකු දෙයක්. ඊළඟට තවත් භික්ෂුන් වහන්සේ නමක් ප්‍රකාශ කරනවා බත් පිණවල් හතරක් පහක් වළඳන තුරුවත් මට ජීවත් වෙන්න නැත්නම් බුද්ධ ශාසනය අනුව කටයුතු කරමින් ඒක ලොකු දෙයක් කියලා මං හිතනවායි කියලා. ඔන්න ඊළඟට තවත් භික්ෂුන් වහන්සේ නමක් ප්‍රකාශ කරනවා මම නම් හිතන්නේ භාග්‍යතුන් වහන්සේ එක බත් ආලෝපයක් බත් කටක් සපලා ගිලින තුරු මට ජීවත් වෙන්න ඇත්නම් ඒ කාලය තුල භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනය අනුව ක්‍රියා කරන්නට ඇත්නම් ඒක ලුක් දෙයක් කියලායි මම හිතන්නේ. මගේ තැලැස්ම ඒ කියන්නේ මගේ තැලැස්ම මේ බත් පිඬක් අනුභව කරන කාලය තුල ජීවත් වෙන්න ඇත්නම් ඊළඟට අවසාන වශයෙන් තවත් භික්ෂුන් වහන්සේ මේ අටවෙනි භික්ෂුන් වහන්සේ ප්‍රකාශ කරනවා භාග්‍යතුන් වහන්සේ මම නම් හිතන්නේ මමත් මරණ සතිය වඩනවා මම නම් හිතන්නේ මේ ආශ්වාසනේ හුස්මක් අරගෙන හුස්ම හෙළන අතරේ එහෙම නැත්නම් හුස්ම හෙළලා නැවත හුස්මක් ගන්න අතරේ කියන ඒ සුළු කාලය තුලවත් මට ජීවත් වෙන්න නැත්නම් මේ භාග්‍යතුන් වහන්සේගේ අනුශාසන අනුව ක්‍රියා කළා ඒක ලොකු දෙයක් කියලා මම හිතනවා කියලා. අන්න ඊළඟට බුදු පියාණන් වහන්සේ මේ අට නමක්ම දුන්න පිළිතුරු පිළිබඳව ඊළඟට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේන් වඩා හොඳ කවුද කියලා. කී දෙනෙක් පාස්ද කියලා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අර කලින් කියාපු හය නමම. ඒ හය නමගේ මරණ සතිය තියුණු මරණ සතියක් නෙවෙයි බොහොම ප්‍රමාදයට වැටිච්ච 6 දෙනෙක්ගේ 6 දෙනා. ඒ 6 නම ගේ සැලැස්ම ලොකු වැඩි. ඒ කියන්නේ අර රැයක් දවාලක් එහෙම නැත්නම් දවල් කාලයේ පමණක් එහෙම නැත්නම් දවල් කාලයෙන් අඩක් එහෙමත් නැත්නම් පින්ඩ පාතේ වළඳන තුරු එහෙම නැත්නම් පින්ඩ පාතෙන් අඩක් වළඳන තුරු කියලා එහෙම නැත්නම් බත් කටවල් පහ හතරක් පහක් වළඳන තුරු කියලා ඒ විදිහට කියාපු හාමුදුරුවන්ගේ ඒ මරණ සතිය වේගෙ මදි, ජවය මදි. නිවන් දැකීමට ප්‍රමාද වෙනවා. නමුත් අර අවසානයේ කියාපු දෙන්න විතරයි පාස්. කවුද? අර එකපත් පිටක්, එකපත් ආලෝපයක් සපලා ගිල්නතුරු මට ජීවත් වෙන්නේ නැත්නම් ඒකත් ලොකු දෙයක් කියලා මං හිතනවායි කියලා කියාපු භික්ෂුන් වහන්සේ අර හුස්මක් හෙළලා හුස්මක් ගන්නතුරු එහෙම නැත්නම් ගත්තු හුස්මක් හෙළනතුරු කියන ඒ සුළු අවස්ථාව තුළ මට ජීවත් වෙලා මේ ශාසනය අනුව කටයුතු කරන්න නැත්නම් ඒක ලොකු දෙයක් කියලා හිතනවායි කියලා භික්ෂුන් වහන්සේ කියාපු භික්ෂුන් වහන්සේ කියන ඒ දෙනම විතරයි. මෙයින් අපිට හිතා ගන්න තිබෙන්නේ මේ අපි මේ කොයිතරම් ලොකු සැලැස්මවල් ගහගෙන හිටියත් අවුරුදු 10 20 30 අපේ ජීවිතේ කොයි වෙලාවෙ විනාශ වෙලා යනවද දන්නේ නැහැ. එබඳු අවස්ථාවක අවසාන සිතට එන්නේ එක්තරා චිත්‍රපටියක් මේ මුළු මහත් ජීවිතේ මා ගෙව්වේ මේ ජීවිතේ ගත කළේ ඊටම නිෂ්ඵල ආකාරයකට නේද? පරලෝව සඳහා නිවන සඳහා කිසිවක් කළේ නැහැ නේද කියන හැඟීම එනවා. අන්න ඒක නිසා කොයි මොහොතේනවද කියලා දන්නේ නැති නිසා මේ සැලැස්මවල කෙටි කර ගැනීමට තමයි මරණ සතිය වඩන්න ඕනේ. නිතරම මේක හිතට නගා ගන්න ඕනේ. එබඳු අයට සංවේගය මේ ශාසනික ගමනට උපකාර වන වේගය තමයි සංවේගය. ජවය. ඒක මතුවෙනවා මේ මරණ සතියේ. ඔය සතර කමටහන් අතරේ මරණ සති භාවනාව එක භාවනාවක් හැටියට දක්වලා තිබෙන්නේත් ඒකයි. ආ ප්‍රමාදයට වැටෙන ගතිය. ඒක ඉවත් වෙනවා. අප්‍රමාදය මතුවෙනවා. ඒ වගේම ජීවිත මදය කියලා කියන මත්වීම ජීවිතය නිසා ඇති කරගත්තු ආඩම්බරකම් අනිත් අය මරණාට දැන් මරණ ගෙදර වලට කොතිකුත් යනවා මරණය ගැන නිතර කියවනවා අසන්ට ලැබෙනවා නමුත් හිතයට තිබෙනවා මම නම් එහෙම ලේසියෙන් මැරෙන්නේ නැහැ කියන එක ඒක මහා ආශ්චර්ය දෙයක් හැටියට දක්වනවා ඒ තරම් තදින් සංසාරයේ සත්‍යය තුල මේ ජීවිත මදිය මුල් බැහැගෙන තිබෙනවා ඒක කඩන්නයි මේ මරණ සතිය බුදු පියාණන් වහන්සේ වදාළේ ඒ මරණ සතිය වැඩි යුත්තේ ක්‍රමක්‍රමයෙන් ඊ타ත්ම මේ හුස්මක් අරගෙන මේ ආශ්වාස ප්‍රශ්වාස මේ පණගෙන්ද කියන එක ඊ타ත්ම දැන් පොල් කෙන්දටත් වැඩිය ඊ타ත්ම කොයි වෙලාවෙ කැඩිලා යනවද කියලා කියන්න බැරි තරම් සියුම් දෙයක් මේ පණ කෙන්ද. ඒක නිසා මෙන්න මේ පණ කෙන්ද තමයි මේ අපි ලොකුවට හිතාගෙන ඉන්නේ. ඒක නිසා කල්පනා කරන්න ඕන මේ ආශ්වාසයක් අරගෙන ගත්තු හුස්මක් හෙලා ගන්න බැරි වුණොත් හෙළු හුස්මකට හරියන්න තව හුස්මක් ගන්න බැරි වුණොත් එතන මරණය. අන්න ඒක නිසා තමයි අර අර නමකින් නැත්ත වශයෙන්ම අවසානයේ කියාපු අටවෙනි ස්වාමීන් වහන්සේ තමයි ඉහළින්ම සමත් වෙලා තිබුණේ. ඒ විදිහට මරණ සතිය වඩන්න උත්සාහවත් විය යුතුව තිබෙනවා. බුදු පියාණන් වහන්සේත් මේ ජීවිත සැලැස්ම පිළිබඳ ලෝකයා තුල තිබෙන සංකල්පය බිඳීමට එක් අවස්ථාවක ඊ타මත්ම වටිනා දේශනාවක් ප්‍රකාශ කොට වදාලා. බොහොම ඈත අතීතයේ ප්‍රවෘත්තියක් බුදු පියාණන් වහන්සේ ධර්මයක් ඉදිරිපත් කරන්නේ ඒ අසන අයගේ කුතුහලය මතුවෙන ආකාරයට. නියම තැනදී යම්කිසි කාරණයක ඇති ගැඹුරුම තැන මතු කළ දෙන්නේ. එතෙක් කර සංඝයා වහන්සේලා ඊළඟට කියන්නේ මොකද්ද ඊළඟට කියන්නේ මොකද්ද කියලා උනන්දුවෙන් අහන් ඉන්නවා. ඒ විදිහටයි බුදු පියාණන් වහන්සේගේ ධර්ම දේශනා ශෛලිය මහ පුදුම ශෛලියක්. ඒ අනුව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි, ඊ타මත්ම ඈත අතීතයේ හිටියා අරකෝ කියන නම ඇති ශාස්ත්‍රුන් වහන්සේ නමක්. බුදුරජාණන් වහන්සේට බුදු බුදු ඇසට පෙනෙනවා අනන්ත කාලයක් තාමත් ඈත අල්පවල තත්ත්ව. ඒක නිසා සංඝයා වහන්සේලා මේ කියන්නේ මේ පරණ කතාවක් කියලා හොඳට ඕනකමින් අහුම්කන් දුන්නා. අතීතයේ හිටිය අරකෝ කියලා කියන නම ඇති ශාස්ත්‍රවරයෙක්. ඒ ශාස්ත්‍රුන් වහන්සේ යටතේ සිය ගණනක් ශ්‍රාවකීන් හිටියා. ගෝලයින් හිටියා. මේ ශාස්ත්‍රවරයාගේ ඉගැන්වීම අමුතුම ක්‍රමයක්. හැමදාම මේ ශාස්ත්‍රවරයා ගෝලයින් නමතලා කියනවා අපකම් බ්‍රාහ්මනා ජීවිතං manussාණං පරිත්තං ලහුකං බහුදුක්ඛං බහුපායාසං මන්තාය බෝධබ්බං කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචාරියං නත්ති ජාත සමරණං කියලා එක්තරා පාඨයකින් අනුශාසනාවක් කරනවා. ඒකේ අදහස බ්‍රාහ්මණයෙනි බ්‍රාහ්මණයෙනි කියලා අමතන්නේ මේ ශිෂ්‍යයන්ට මේ ගෝලයින්ටයි බ්‍රාහ්මණයෙනි මේ මිනිසෙන්ගේ ජීවිතය ඊ타මත්ම අල්ප දෙයක්. ඒක ඊ타මත්ම සුළු කෙටි කාලයක් පවතින දෙයක්. ඒ වගේම බොහෝ දුක් බහු දුක්ඛං බහු පායාසං බොහෝ දුක් කරදර සහිත දෙයක් මෙන්න මේ කාරණය මන්තාය බෝධබ්බං මේ කාරණය නුවණින් තේරුම් ගත යුතුයි තේරුම් අරගෙන කත්තබ්බං කුසලං කුසල් කළ යුතුයි චරිතබ්බං භ්‍රමචරියං භ්‍රමචාරිය කියලා කියන්නේ උසස් ශාසනික ජීවිතයක් ගෙවිය යුතුයි. නත්ති ජාත සමරණ පන්න කෙනාට නොමරී සිටීමක් නම් නැත කියලා ඒ විදිහට දිනපතාම අනුශාසනාවක් කරනවා. එහෙම කරලා ඊළඟට ඒ අනුශාසනාව වඩාත් හොඳට හිතට කාවැද්දීමට උපමා හතක් ඒ ශාස්ත්‍රුන් වහන්සේ දැක්වූ බවත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ උපමා බොහෝ විට මේ පින්නතුණුත් ওই පොතපතේ කියවලත් ඇති. බොහොම වටිනා උපමා මරණ සතිය පිළිබඳව පළමුවෙනි උපමාව දෙන්නේ තනාග පිනිබිඳු තනකොලාග පිනිබිඳු උදෑසන ඉර පායගෙන එන වෙලාවේ තනකොලාග තිබෙන පිනිබිඳු ඊටාත්ම වේගයෙන් වේගලා යන වගේ මේ මිනිසෙගේ ජීවිතය නැති වෙලා යනවායි කියන ඒ උපමාව දෙවෙනි උපමාව දිය බිබුලේ උපමාව ඒ කියන්නේ තදට වැස්ස වසිනකොට ඒ වතුර බිඳු වැටෙනකොට දිය බිබුලු හැදිලා ඊටාත්ම ශීඝ්‍රයෙන් ඒවා බිඳිලා යනවා අන්න ඒ වගේ මේ ජීවිතයත් ඒ වගේම මොහොතින් බිඳිලා යනවායි කියලා ඒ දිය බිබුලු උපමාව එතකොට අනාග පිනිබිඳු උපමාව, දිය බෙබුළු උපමාව ඊළඟට තුන්වෙනුව දණ්ඩකින් දිහි යඳ ඉරමෙන්. දිහි යඳ ඉරමෙන් කියලා ඒ උපමාව කියනවා. ඒ කියන්නේ වතුරේ ඉරක් යන්දොත් දී කැවැල්ලක් අරගෙන අඳිනවත් එක්කම ඒක මැකිලා යනවා. අන්න ඒ වගේ මේ ජීවිතයත් තාම ශීඝ්‍රයෙන් නැති වෙලා යනවායි කියන එක. දිහි යඳ ඉරමෙන් අනිත්‍යයි කියන එකයි. ඊළඟට හතරවෙනි උපමාව දෙන්නේ කඳුකරයේ ගලන ගඟක්. එක මොහොතක්වත් නවතින්නේ නැතුව ඊටාම ශීඝ්‍රයෙන් පහළට ගලාගෙන යනවා වගේ මේ ජීවිතයත් මරණය කලා ගලාගෙන යනවායි. කඳුකරේ නදී උපමාව. ඊළඟට උපමාව දෙනවා ශක්තිමත් පුරුෂයෙක් බොහොම පහසුවෙන් දිවාගට කෙළපිඩක් අරගෙන තූගාලා විසි කරන්න වගේ ඒ වගේම තුච්ච දෙයක් මේ ජීවිතේ ඊටාම පහසුවෙන් මේක නැති වෙලා යන්න පුළුවන්. ලොකුවට හිතාගෙන හිටියට මේක ඊටාමත්ම ඉක්මනින්ම නැති වෙලා යන්න පුළුවන් කියලා. ඒ කෙළපිඩේ උපමාවේ මේ එක එකක් කෙටි වචනයකින් මතක් කරගත්තාම ඒක ආශ්‍රයෙන් හිතා ගන්න පුළුවන්. මේ ජීවිතය ලොකුවට හිතන එක අර කෙනෙක් දිවාගට කියලා පිටක් අරගෙන පහසුවෙන් මේක ඉවතට දාන්න වගේ මේ ජීවිතයත් නැති වෙලා යනවා නැතිනාත් වෙනවයි කියන එකයි. ඊළඟට තව උපමාවක් දෙනවා මාංශ පිණ්ඩේ උපමාව. ඒ කියන්නේ මුළු දවස තිස්සේම මුළු දවල් කාලය තුලම රත් කරපු යකඩ කබලකට පොඩි මස් කෑල්ලක් දැම්මහම ඒක දමනවත් එක්කම ඒක පිලිස්සලා ඉවරයි. අන්න ඒ වගේ මේ ජීවිතයත් බොහොම ශීඝ්‍රයෙන්ම විනාශ වෙනවයි මරණය. අවසානයේ දෙන උපමාව මරන්න ගෙන යන එළදෙනගේ උපමාව. අවඝාතකයේ එළදෙනක් මරන්න ගෙන යනකොට ඒ එළදෙන ඔසවන ඔසවන පාදයක් පාසා මරණයට ලං වෙනවා වගේ මොහොතක් මොහොතක් ඇසිපියල්ලක් පාසා ගන්න හුස්මක් පාසා අපි මරණයට ලං වෙනවා. කියලා ওই විදිහට ඊ타ත්ම සංවේගය ඇති කරන විදිහේ උපමා හතක් ඒ ශාස්ත්‍රුන් වහන්සේ ඒ ගෝලයින්ට ප්‍රකාශ කළාය. කියලා මේ බුදු පියාණන් වහන්සේ මේ කාරණේ දක්වන්නේ. එහෙම දක්වලා ඊළඟට බුදු පියාණන් වහන්සේ වදාලා මහණෙනි ඒ තරම් ඒ සංවේගය උපදවන විදිහේ ජීවිතය පිළිබඳව ජීවිතයේ කෙටි බව පිළිබඳව අනිත්‍යතාව පිළිබඳව ජීවිතයේ ඇති දුක් ස්වභාවය පිළිබඳව ඒ අනුශාසනය කළ ශාස්ත්‍රුන් වහන්සේ අරකෝ නම් වූ ඒ ශාස්ත්‍රුන් වහන්සේ ජීවත් වුණු කාලයේ මිනිසෙන්ගේ ආයුෂය ආයුෂ ප්‍රමාණය අවුරුදු 60000යි. ඒක කිව්වම අර සංඝයා වහන්සේලාට කොයි විදියට හැඟීමක් එන්නේ නැද්ද කියලා මේ පින්නතුන්ට හිතා ගන්න පුළුවන්. අර තරම් අර සංවේගජනක උපමා හතක් එක්ක අනුශාසනයක් කළ ආරකෝණේ මිත්‍යාතුන් වහන්සේ ජීවත් වුණු කාලේ මිනිසෙන්ගේ ජීවිතයේ ආයුෂ ප්‍රමාණය 60000ක් අවුරුදු. ඒ පමණක් නොවේ. ඒ කාලේ හිටිය මිනිසෙයින්ට ආබාධ 6යි තිබුණේ. එහෙම කාලා තිබෙන බව ඔය බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා අතීත කල්පවල. ආබාධ 6යි තිබුණේ මොනවද? ආබාධ 6. ලෙඩ 6 මොනවද? සීතල දැනෙනවා, උෂ්ණය දැනෙනවා, උසගින්න දැනෙනවා, පිපාසය දැනෙනවා. ඊළඟට ගන්න ආහාර පාන පිට කරන්න ඕන නිසා මල මුත්‍ර පහ කිරීම කියන එකක් තියෙනවා. ඔය ලෙඩ හය විතරයි තිබුණේ ඒ කාලේ. අන්න ඒ බඳු ඊළඟට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි, ඒ තරම් දීර්ඝායුෂ්ක මිනිසෙන් සිටින කාලයක, ඒ තරම් ආබාධ අඩු කාලයකයි අර ශාස්ත්‍රුන් වහන්සේ මේ විදිහට මේ මරණ සතිය පිළිබඳව ගෝලීට දිනපතා අනුශාසනා කළේ අර තරම් සංවේග ජනක උපමා හතක් එක්ක ඇත්ත වශයෙන් මහණෙනි මේ දේශනාව ගැලපෙන්නේ මේ කාලෙටයි මොකද මේ කාලේ නම් මහණෙනි කෙනෙක් ජීවත් වුණොත් වැඩිම වුණොත් අවුරුදු 100යි ඊට ඩිංගක් අඩු හෝ වැඩි වෙන්න පුළුවන් කියලා ඊළඟට එතනියුත් නැවැත්ුවේ නෑ බුදු පියාණන් වහන්සේ මේ අවුරුදු 100 කියන එකත් දැන් මේ පින්නතුන් උනත් කල්පනා කරලා බලන්න අවුරුදු 100 කියන එක අපි හිතන්නේ ලොකු කාලයක් කියලා. ඒකට කියන වචනයකුත් යොදනවා ශත වර්ෂයක් කියලා. ශතවර්ෂයක් කියන එක මහා ලොකු කාලයක් හැටියට අපි හිතනවා. අවුරුදු 100ක් ජීවත් වෙන්න කියලා කියනවා අපි බොහොම අනිත් අයට අනුශාසනා කරනවා. හැබැයි මේ අවුරුදු 100ක් ජීවත් වීම ලොකු දෙයක් නෙවෙයි. මේ කපුටනුත් බලිබිලි කමින අවුරුදු 100ක් ජීවත් වෙනවා. නමුත් අපි හිතන්නේ මේ අවුරුදු 100 ශතවර්ෂයක් ජීවත් වීම තමයි ලොකුම දේ කියලා. ඊළඟට ඒ සංකල්පය බිඳින්න ජීවිත මදේ නැති කරන්න බුදු පියාණන් වහන්සේ එක්තරා පරිගණනයක් කරනවා. දැන් මේ පරිගණනය කියන වචනය මේ කාලේ නම් යොදන්නේ බොහොම මේ විද්‍යාත්මක සංකල්පයක් එක්කයි ලෞකික දේවල් පිළිබඳව බැඳිලා තිබෙන එකක් පරිගණනය කියන එක. අපි මේ වචනේ මෙතන යොදන්නේ බුදු පියාණන් වහන්සේත් මෙතන එක්තරා විදිහක පරිගණනයක් කළා ඊළඟට සංඝයා වහන්සේලාට. මොකක්ද මේ පරිගණනය? ඊළඟට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි මේ අවුරුදු 100ක් ජීවත් වෙන මිනිස්සෙක් එක අවුරුද්දක තිබෙනවා හේමන්ත ගිම්හාන වස්සාන කියලා ඍතු තුනක්. එතකොට අවුරුදු 100ක් ජීවත් වෙන පුද්ගලයා ඍතු 300යි ජීවත් වෙන්නේ. අර 100 300 කළා. ඊළඟට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන අවුරුද්දක් කියලා කියන්නේ මාස 12ක්. ඒක නිසා අවුරුදු 100ක් ජීවත් වෙන පුද්ගලයා ජීවත් වෙන්නේ මාස 1200යි. එතනොත් නැවැත්තුවේ නෑ. ඊළඟට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ මාස 1200ක් ජීවත් වෙන මේ පුද්ගලයාගේ ජීවිතය අඩමස් හැටියට ගණන් බැලුවොත් දැන් මේ කාලෙත් ඔය දෙසතියකින් කියලා කියන්නේ මාසයෙන් භාගෙට දෙසතියක් කියලා කියනවා. මේ දෙසතිය වශයෙන් ගණන් බැලුවොත් 2400යි. අර්ධ මාස 2400යි. ඊළඟට එතනුවත් නැවතුනේ නැහැ. ඊළඟට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒ අවුරුදු 100ක් ජීවත් වෙන මිනිසයා ගත කරන රාත්‍රී කාලය ගණන් බැලුවොත් රාත්‍රී 36000යි ජීවත් වෙන්නේ. ඊළඟට සාමාන්‍යයෙන් මිනිස්සෙක් ජීවත් වෙනකොට දවසකට යටත් පිරිසෙන් වේල් දෙකක් ආහාර ගන්නවා. ආහාර වේල් වශයෙන් ගණන් බැලුවොත් අවුරුදු 100ක් ජීවත් වෙන පුද්ගලයා බත් වේල් 72000යි. කියලා එතනොත් ඉවර කරේ නැහැ. බුදු පියාණන් වහන්සේ ඊළඟට ප්‍රකාශ කරනවා මේ බත් වේල් 72000ටත් අඩුයි ඇත්ත වශයෙන් කියනවා නම් මොකද ඒකට හේතුව මේන් අඩු කළ යුතුයි මව් කිරි බිව්ව කාල සීමාවත් බත් වැරදුණු කාල සීමාවත් ඊළඟට බත් වැරදුණු කියන වචනයත් බුදු පියාණන් වහන්සේකට යොදන වචනේ බත්තන්තරාය. බත්තන්තරාය කියලා කියන්නේ බත් වැරදීම. බත් වැරදුණු කාල සීමාවල් පිළිබඳව බුදු පියාණන් වහන්සේ තවත් විග්‍රහ කරනවා. කෙනෙක් බත් වැරදෙනවා කියන ඒ අවස්ථාව ඇති කරගන්නේ කොහොමද? ඔක බත වරද්ද ගන්නවා කොයි ආකාරයකින් හරි. ඒකට හේතු දක්වනවා සමහර කෙනෙක් දැඩි කෝපය නිසා තරහ වෙලා පලි ගන්න හැටියට බත් නොකා ඉන්නවා. කුපිතෝපි. තවත් සමහර කෙනෙක් දැඩි ශෝකයක් නිසා ශෝකය දරා ගන්න බැරුව උපවාස කරන්න වගේ පත් නොකා ඉන්නවා. තවත් කෙනෙක් ළඩ වෙලා දොස්තර මහතුරු වේද මහතුරු ආහාර ගන්න එපයි කිව්ව නිසා එහෙම නැත්නම් ආහාර දිලවන්න බැරි නිසා ආහාර නොගෙන ඉන්නවා. අන්නපත් කරදිනවා. තවත් කෙනෙක් දැන් මේ සමහර අය වගේ උපෝසත ඒ කියන්නේ පෙහෙවස් සමාදන් වෙලා ඒ බත් වේලක් පරිත්‍යාග කරනවා නොගෙන ඉන්නවා. එහෙමත් නැති කෙනෙක් සමහර කෙනෙකුට බත් අනුභව කරන්න ඕන නමුත් ලැබෙන්නේ නැහැ. නොලැබීම නිසා කියලා ওই කාරණා පහක්ම දක්වනවා. කෝප වීම නිසා, දුකක් නිසා, එහෙම නැත්නම් ලෙඩක් නිසා, එහෙම නැත්නම් පෙහෙවස් සමාදන් වීම නිසා කියලා ওই දෙට එහෙම නැත්නම් බත් කොහෙත්ම නොලැබීම නිසා කියන ওই කාරණාවලුත් බත් වළඳන්න බැරි වෙනවා. බත් අනුභව කරන්න බැරි වෙනවා. ඔය 72000න් ওই ටිකත් අඩු කරන්න ඕන කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. අපිට හිතන්න තියෙන්නේ මේ තරම් මේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ තරම් වෙහිසුනේ මොකටද මේ මේ තරම් ලැයිස්තුවක් දෙන්න මේකේ ගැඹුර තියෙන්නේ අපිට දැන් සාමාන්‍ය සංකල්පය අවුරුද්ද කියන එක ලොකු කාලයක් කියලායි ඍතුවක් මාසයක් අඩ මාසයක් දවසක් පැයක් බත් වේලක් කියලා ওই විදිහට හිතනකොට මේක එන්න එන්නම Tamanට මේ ජීවිතය ලිහිලා යනවා. අර ලොකුවට තිබුණු ජීවිතය ලිහලා බැලීමක් බුදු පියාණන් වහන්සේ කරේ. ශතවර්ෂය ලිහලා බැලුවා. ශතවර්ෂය කියලා කියන්නේ අන්තිම කෙලවරින් බැලුවාම බත් වේල් 72000කටත් අඩු ආහාර වේල් ගණනක් එහෙම නැත්නම් රාත්‍රී 36000ක් ওই විදිහට කෙනෙකුට හිතනකොට සංවේගය ඇති කරන්නයි මේ බුදු පියාණන් වහන්සේ මේ තරම් දිග විග්‍රහයක් කළේ. මේවා එතකොට අපි මේ ධර්මයේ තිබෙන පරිගණනයක් හරි සංගණනයක් හරි කියලා නෙවෙයි. මෙතන හිතන්න තියෙන්නේ මේ ඔක්කොම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ යම්කිසි මේවායේ ක්‍රියාත්මක ප්‍රායෝගික වටිනාකමක් අනුවයි. දැන් බොහෝ විට ඔය උගතුන්වා කියාගෙන යනකොට මේවා නිකන් ලේඛන හැටියට පෙන්නනවා. නමුත් ධර්මය අනුව ජීවත් වෙන පුද්ගලයාට මේවා හිතන්න කාරණා. බුදු පියාණන් වහන්සේ මේ තරම් වෙහෙසුනේ මොකද? අප තුල තිබෙන මේ අවුරුදු 100 ශතවර්ෂය කියන ඒ සංකල්පය බිඳින්න අවුරුදු 100ක් ජීවත් වෙන මිනිහා රාත්‍රී 36000යි බත් තෙල් 72000 කියලා ওই විදිහට කල්පනා කරලා බලනකොට මේ තැනත්තාගේ ජීවිතයේ අනිත්‍ය ස්වභාවය. ඒක නැති වෙලා ගිහිල්ලා ජීවිත මදය තුරන් වෙනවා. ඔන්න ඔය විදිහට කල්පනා කරන්න ඕන. එතකොට මේ විදිහේ මේ සූත්‍ර රාශියකම බුදු පියාණන් වහන්සේ මරණ සතිය ආනිසංස දක්වලා තිබෙනවා. තවත් මේකට අමතරව තව නොයෙකුත් උපමා. දැන් ඔය භාවනා කරන පින්වත් පිරිස එහෙම දන්නවා ඇති. මේ හුළඟ හමන වෙලාවක පහනක් පත්තු කරනකොට පහනේ දැල්ල කොයි වෙලාවෙ කොයි පැත්තකින් එන හුළඟකින් නැති වෙලා යනවද කියලා දන්නේ නැතුව වගේ මේ ජීවිතයේ කොයි පැත්තකින් අභ්‍යන්තරික ඇතුළතින් එන ආබාධයකින් හරි බාහිර උපද්‍රවයකින් හරි නැති වෙලා යනවායි කියලා. එතකොට මේ පහන් දැල්වෙපු මාව තිබෙනවා. ඊළඟට ඇසිපිය හෙලන වාරයක් පාසා මේ ජීවිතේ නැති වෙලා යන්න පුළුවන්. ඔය විදිහේ නොයෙකුත් උපමාවල්. මේ වටිනා උපමාවල්. මේ උපමා ආශ්‍රයෙන් නිතර මෙනෙහි කරන්න ඕන මරණය පිළිබඳව. ඒ වගේම තවත් විශේෂත්වයක් තිබෙන්නේ දැන් මෛත්‍රිය ගැන ප්‍රකාශ කරනකොට මේ පිනතුන් දන්නවා මෛත්‍රිය වඩන්නේ තමා සැපතට කැමති නිසා තමා උපමා කරගෙන අනිත් අයට මෛත්‍රිය වඩනවා. මරණ සතිය පිළිබඳව තිබෙන්නේ ඒකේ අනිත් පැත්ත. අනිත් අය මැරෙනව දැකලා මේ தත්වය මටත් හිමි. මටත් මේකයි කවදා හරි මහකරා එනවා කියන ඒ විදිහටයි වඩන්න තියෙන්නේ. මෛත්‍රිය පිළිබඳව පොතපතේ දක්වන්නේ අත්ූපමාය. තමා උපමා කරගෙන. මරණය පිළිබඳව දක්වන්නේ පරූපමාය. අනිත් කෙනා උපමා කරගෙන. සාමාන්‍ය ලෝකයා මරණ ගෙදරවල් වලට ගියත් දැන් නම් සමහරට මරණ ගෙදරවල් කියලා ගියාට ඒකට බොහෝ විට මරණ ගෙදරවල් වල ශෝකයක් පේන්නේ නැහැ. කඳුළු ආදියක් බොහෝ විට පෙනෙන්න නෑ. ඒ වෙනුවට ගෙවල් පිටිපස්ස තව නොයෙකුත් විනෝද උත්සව කැම්බීම් තියෙන්න පුළුවන්. ඒ විදිහේ තත්ත්වයක් බොහෝ විට තිබෙන්නේ. නමුත් මරණ ගෙදරකට ගිහිල්ලා එනකොට තමනුත් මැරෙනවයි කියන හැඟීම අරගෙන කී දෙනාද ආපහු වෙන්නේ. අර මැරණු කෙනාට පින් සිද්ධ වෙන්න තමන් කරන්න ඕනේ භාවනා යෝගියෙක් නම් ඒ තැනැත්තා කර්මස්ථානයක් කරගෙන ඒ තැනැත්තාට පින් සිද්ධ වේවා කියලා. ඒකෙන් තමයි මරණ සතිය මතු කර ගන්න ඕන. ඒ වෙනුවට ඒ අය මැරුණාට මම නම් එහෙම මැරෙන්නේ නැහැ කියන හැඟීමයි බොහෝ දෙනා තුල තිබෙන්නේ. අන්න ඒක නිසා බුදු පියාණන් වහන්සේ මේ ධර්මයේ දක්වන්නේ පරූපමාය. අනිත් අය උපමා කරගෙන අනිත් අයට පැමිණු තත්ත්වය මටත් කොයි වෙලාව වෙනවද කියලා දන්නේ නැහැ කියලා සංවේගය ඇති කරගෙන. මේ සංවේගය ඊටාත්ම වැදගත් දෙයක්. ඒන අප්‍රමාදයේ වැඩෙනවා. ඉක්මනින් මේ ගුණ ධර්ම වඩන්න, සිල් රකින්න, භාවනා කරන්න, නිවන් දකින්න, මේ සංසාර දුක් කෙලවර කරගන්න ලොකු උනන්දුවක් කෙනෙකු තුල ඇති වෙනවා. නිසා මරණ සතිය ඊටාත්ම වැදගත් දෙයක්. මේක අර උපමා රාශියක් නැතත් Tamanට හිතට ගැළපෙන යම්කිසි උපමාවක් නිතර මෙනෙහි කරමින් එපමණක් නෙවෙයි වැඩි දෙයක් අවශ්‍ය නැහැ. දැන් මේ පිනතුන් දන්නවා ජීවිතං අනියතං මරණං නියතං කියන ඒ වචන කීපය පවා. ඒකත් පොඩි පහේ ඒවා දැන් මේ කාලේ සමහරුගේ කටට නිතරම එනවා යම්කිසි සින්දු වගේ දේවල්. ඒ වගේ දේවල් හිතට පුරුදු කරගන්න ඕන. ඒ විදිහේ ඔය පංචකාම සම්පත්තියට අදාළ සසර වඩන දේවල් නෙවෙයි. Tamange හිතට පුරුදු කරගත්තොත් තබන අඩියක් පාසා අර මරණයට ඇදගෙන යන එළදෙනක් වගේ Taman තබන අඩියක් පාසා හෙළන හුස්මක් පාසා හෙළන ඇසිපියක් පාසා මරණයට ලං වෙනවයි කියන හැඟීම Tamanගේ හිතට ඇතුළට දාගත්තොත් ඒතනත්තා තුල අන්න අර කියාපු ප්‍රඥා ඇස දියුණු වෙනවා විපස්සනා දියුණු වෙනවා විදර්ශනාව සාමාන්‍ය ලෝකයේ අපි නොවටනා හැටියට ඉවත් කරන දේවල් වලින් තමයි ওই වටිනා දේවල් නිෂ්පාදනය කරලා ලොකු මිලකට අපිට මේ සාප්පුවල කඩ සාප්පුවල විකුණන්නේ. අන්න ඒ වගේ මේ අපි නොවටනා හැටියට හිතන හිතන්න බිය වෙන මැලි වෙන මරණය මේක තුල තිබෙන මහා ගැඹුරක් මරණය නිතර මෙනෙහි කරනව නම් ඒ තැනත්තා නිතරම ගුණ ධර්ම වලට කුසල් ධර්ම වලට හිත නැඹුරු කරගෙන බණ භාවනාවට හිත නැඹුරු කරගෙන අප්‍රමාදීව කටයුතු කරනවා හල් දමන්නේ නැහැ මේවා මේ විශ්‍රාම ගත්තට පස්සේ වයසට ගියාට පස්සේ දූ දරුවන්ගෙන් නිදහස් වුණාට පස්සේ කළ යුතු දේවල් කියලා එහෙම කල් දමන්නේ මේ කොයි වෙලාවේ දැන් අර බොහෝ විට ලෝකයේ Tamange ආරක්ෂාව සලකාගෙන ওই රක්ෂණ ක්‍රම ওই විදිහේ තන්පතු ඇති කරගෙන ඒ තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්නේ නැත්නම් රක්ෂණ සංවිධාන යොදාගෙන ඉන්නවා. නමුත් මේ සැලැස්මවල එකකටවත් මායя යට නැහැ. මායя එනකොට මේ සැලැස්මවල කොහේ ගියාද කියලා නැහැ. අන්න ඒ බව නිතර මෙනෙහි කරනවා නම්. ඒ බඳු පුද්ගලයා තුළ අර ධර්ම ශක්තිය වැඩෙනවා සංවේගය වැඩෙනවා. මේ ಗುಣධර්ම මේ බණ භාවනා කරන්නට නිතර දිනපතාම උනන්දු වෙනවා. ඒ නිසා මරණ සතිය කෙනෙකුගේ හිත යට නිතරම තිබිය යුතු දෙයක් හැටියට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. ඒක නිසාමයි සූත්‍ර දේශනා රාශියක බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලාට මරණ සත්‍ය පිළිබඳව ප්‍රකාශ කොට වදාළේ. සංඝයා වහන්සේලා පමණක් නෙවෙයි අර පිරිසේ හිටිය අර පෙර දැරිය මරණ සත්‍ය වැඩි හැටි ගැන කල්පනා කරලා බලනකොට අපිට ඒක ලොකු ආදර්ශයක් මේ ගිහි පින්වතුන්ට ලොකු ආදර්ශයක්. සාමාන්‍යයෙන් ලාබාල වයසක කෙනෙක් මරණය ගැන හිතන්න පෙළඹෙන්නේ නැහැ. නමුත් අර තැනැත්තියේක වැඩි එකේ ආනිසංසය කොයිතරම්ද කියතොත් අර අකාල මරණයක් ඉදිරිපත් වුණා. නමුත් ඊට කලින් බුදු පියාණන් වහන්සේ ඒ Taman වෙනුවෙන් පැමිණලා ධර්ම දේශනාවක් කරපු එක අහන්න ලැබුණා. ඔන්න ඔය විදිහට අපිට හිතා ගන්න පුළුවන් මේ නොවටනා හැටියට සාමාන්‍යයෙන් හිත අදින්නේ නැති දේවල් මේ ධර්මයේ තිබෙනවා. සාමාන්‍ය උගතුන් මේවා පිළිබඳව නොයෙකුත් විස්තර ලියනවා. නමුත් මේවා ක්‍රියාත්මක කරන අයටයි මේ ධර්මයේ බුදු පියාණන් මහත්තයා ප්‍රකාශ කළ තිබෙන්නේ. මේවායේ ගැඹුර තිබෙන්නේ. බුදු පියාණන් වහන්සේ තරම් මේ මහා කාරුණික බුදු පියාණන් වහන්සේ මේ තරම් සවිස්තරව ජීවිතයක් පිළිබඳව නොයෙකුත් උපමා දක්වලා මේ කාරණා ප්‍රකාශ කළේ මොකටද මේ සංසාරයේ තියෙන භයානකත්වය මේ සසරින් මිදීමේ අවස්ථාව බුද්ධෝත්පාද කාලයක පමණයි ලැබෙන්නේ බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍යාත්ම භාවය ඊ타ත්ම දුර්ලභ ඊ타ත්ම වටිනා ලැබීමක් ඒ වගේම ඒ ධර්ම ශ්‍රවණය ධර්මය අනුව ක්‍රියාත්මක කරන්න පුළුවන් පරිසරය ඒවාට උපදෙස් ලබා ගැනීම අවස්ථාව ඔය කියන දේවල් ඉතාමත්ම දුර්ලභ දේවල්. අන්න ඒක නිසා නුවණැති පින්නතුන් කල්පනා කරන්න ඕන ධර්ම දේශනාවක නියම ඵලය නම් මේ මාසෙස දිනු කරගන්න දැන් කාලේ තවත් නොයෙකුත් ඇස් තිබෙනවා. නවීන විද්‍යාව නිපදවලා මේ ඇස් දෙක පේන්නේ නැති වෙනකොට ඒකට උපැස් කියලා දෙකක් දාගන්නවා කණ්ණාඩිය කුට්ටමක්. ඒකත් මදි වෙනකොට තව ඊළඟට අනු දක්න දුර දක්න කියලා තව නොයෙකුත් විද්‍යාත්මක දේවල් තිබෙනවා. මේ ඔක්කොම කරන්නේ මේ මාසෙසටයි ඊළඟට දිවස් කියන ඒවා ඔය යෝගීන් හැම නිපදව ගන්නවා අභිඥාලාභීන් ඒවාත් ඒවා අරිට වඩා උසස් නමුත් ඒවාත් මේ සංසාරයටම අයිති දේවල් නමුත් නියම ඇස තමයි ප්‍රඥා ඇස ලෝකේ යථා තත්ත්වය දකින අනිත්‍ය දුක්ඛනාත්ම ස්වභාවය දකින ප්‍රඥා ඇස තමයි නියම ඇස ඒක විදර්ශනා භාවනා වඩලා මරණ සතිය අනිත්‍ය සංඥාව ආදී භාවනා වඩලා කෙනෙක් දිනු කරගත යුතු දේවල් මේ ගස්වල වැටෙන කොළයෙන් මලින් ගෙඩියෙන් ගලන ගඟින් මේ අපට දකින්න ලැබෙන දේවල් වලින් මේ හැම එකකින්ම අපට පුළුවන් මේ විදර්ශනා භාවනාව දියුණු කරගන්න මේ ප්‍රඥා ඇස දියුණු කරන්න මේකට හරි දැක්ම අවශ්‍යයි හරි දෘෂ්ටි කෝණය අවශ්‍යයි ඒකට තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ යෝනිසෝ මනසිකාරය කියලා කියන නියම මෙනෙහි කිරීමක් තිබෙන්න ඕන අනියම් විදියට නෙමෙයි අනිසි විදියට නෙමෙයි නිසි ආකාර මෙනෙහි කිරීමක් තිබෙන්න ඕන අනිත්‍යය මරණව දැකලා ඒ අය ගිය අය අපට විරුද්ධ අය අපේ පක්ෂයට නැති අය අපේ ජාතියට නැති අය කියලා ඒ විදිහට බඳු අවස්ථාවල සතුටු වෙනවා වෙනුවට මේ මරණ தත්ත්වය මහා කරාත් යන්න පුළුවන් බාහිර අධ්‍යාන්තර උපද්‍රව වලින් කියලා ඒක මරණ සතියට උපකාර කර ගන්න ඕන. ඒකයි යෝනිසෝ මනසිකාර කියලා කියන්නේ. නිසි ආකාර මෙනෙහි. අන්න ඒ විදිහට ජීවිතය ගත කළොත් යම් කෙනෙක් උන් අර පෙහෙල් දැරිය වගේ දන්නේම නැතුව තමා තුල විදර්ශනා ඥාන පහළ වෙලා අර ප්‍රඥා ඇස මතු කර ගන්නට පුළුවන්. ඒබඳු අය අන්ධ නැහැ. ඒබඳු අය තමයි ඇස් ඇතිව ලෝකේ ජීවත් වෙන්නේ. අන්න එහෙම කල්පනා කරලා දැන් එතකොට මේ පින්නතුන් අද මේ පොයේ දවසේ මේ බුදු පියාණන් වහන්සේගේ මේ දේශනාවක් ආශ්‍රයෙන් භාවනාවට අදාළ වන මරණ සතිය පිළිබඳව මේ පැය තුල සිත යොදලා සිටියා. ඒිනුත් මේ පින්නතුන් තුල යම් කිසි භාවනා මානසිකාරයක් ඇති වුණා. එතකොට ඒ වගේම ආජීවශ්‍රමික ශීලය කියන වටිනා ශීලයක් සමාදන් වුණා. ඒ ශීලය වගේම ඊළඟට බණ අසන වේලාවේ යම් කිසි සමාධියකින් සිත් එක්තෙන් කර ගැනීමකින් මේ කටයුත්ත කරන්නේ. ඒ සිත් එකඟ කරගෙන සමාධියකින් යුක්තව ධර්ම ශ්‍රවණය කරනකොට කලින් නොතිබුණු ගැඹුරු වැටහීම් තියෙනවා ප්‍රඥා වශයෙන්. එතකොට සීල සමාධි ප්‍රඥා වැඩි වීමට උපකාර වුණ මේ ධර්ම දේශනය එහෙම කල්පනා කරන්න ඕන. කල්පනා කරගෙන ඒ වගේම තමා තුළ මේ අස්කන්නාස ආදී ඉන්ද්‍රිය තිබුණට ඒවයින් නිවන් දකින්න බෑ. නිවන් දකින්න උපකාර වෙන්නේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා කියන ඒ ධර්මයේ දක්වන ඉන්ද්‍රිය පහ දිනු කර ගැනීමෙන් ඒ විදිහට මේ පින තුනොත් සද්ධාවෙන් වැඩුණා, වීරියෙන් වැඩුණා, සති කියලා කියන සිහියෙන් වැඩුණා, සමාධියෙන් වැඩුණා, ප්‍රඥාවෙන් වැඩුණා. ඒවයි ආනිසංශ පිහිට කරගෙන ඒකයි නියම ධර්මාශ්‍රවණ ආනිසංශය. ඒ ධර්මාශ්‍රවණ ආනිසංශයෙන් මේ පින්නතුන්ට ඇතිතා කික්මනි මේ ජීවිතයේදීම මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී මේ භයානක අතිඝෝර වූ සංසාර දුක්ඛෙන්ක් මිදී උතුම් අමා මහ නිවන් ප්‍රත්‍යක්ෂ කර ගැනීමට ශක්තිය බලය ලැබේවා කියලා ලබා ගනිවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඊළඟට ඒ වගේම මෙතෙක් මේ රැස් කරගත්තු කුසල චිත්ත සම්භාරය කුසල් සිතිවිලි මේ හැම එකක්ම අනුමෝදන් කරන්නට ඕන ශාසන ආරක්ෂක දිව්‍ය බ්‍රහ්ම මණ්ඩලයටත් මේ ස්ථානයට අධිග්‍රහිත යම් දේවතාදී පිරිසක් සිටිනවා නම් ඒ හැමටත් ඒ හැම දිනාම මේ පින් අනුමෝදන් වී ශාසනයත් අපවත් ආරක්ෂා කරත්වා ඒ වගේම තම තමන්ගේ විසින් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවන සැනසෙත්වා කියන ඒ ප්‍රාර්ථනාවත් කරන්න ඕන ඒ වගේම අප නමින් මිය පරලෝකියා වූ යම්තාක් ඥාති හුවෙද්ද පමණක් නොවේ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 සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි